බුද්ධික මහත්මයා තව ප්‍රශ්න අහලා තියෙනවද? YouTube එකේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා හම්දුරනේ. පළවෙනි ප්‍රශ්නය අටසිල් සමාදන් වුණ දිනේදී දහවල් 12:30 පමණ වෙනතුරුම දානේ ගැනීමේදී විකාල භෝජන සිල්පදයේ පළුදීමක් වෙනවාද? ඒක 12:30 අනුව නෙමෙයි තීරණය කරන්න වෙන්නේ දවල් ඉර හැරීමත් එක්ක. සමහර දවස් වලට 12:30 පහු වෙලත් ඉර හැරිලා නැහැ. ඒක තීරණය වෙන්නේ උදේ ඉර පායන වෙලාවත් එක්කලා. සමහර දවස් වලට 6:35 40 වෙන දවසුත් තියෙන්න පුළුවන් ඉර පායන්න. ඉර උදාවට. සමහර දවස් වලට 6ටත් කලින් ඉර උදාව සිද්ධ වෙනවා. ඒ දවස් වලට 12 වෙනකන් කාලය නැහැ. ඉර මුදුන් වෙන්නවා ඊටත් කලින්. ඉතින් ඒ නිසා ඒක ගැන හරියටම සැලකිලිමත් වෙනවා නම් සූර්ය උදාවත් එක්කලා ඕන ඒ දවසේ විකාලය කාලය තීරණය කරගන්න. ඉතින් අපි දල වශයෙන් තමයි 10 12 කියන එක සම්මත වශයෙන් අරගෙන තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි මේ මාත් මෙහෙම දෙයක් අහලා තිනවා. හිතන්නේ ඒක තමයි මෙතුමිය අහන්න නැත්තේ. මේ දැන් සමහර වෙලාවට කියනවා අපි 12ට ඉස්සෙල්ලා ඉර හැරෙන්න ඉස්සෙල්ලා කන්න වළඳන්න පටන් ගත්තා නම් කමක් නැහැ. ඒක හරියන්නේ. ඒක මේ පස්සේ කාලෙක මිනිස්සු හදාගෙන තියෙන සංකල්පයක්. එහෙම නෙවෙයි සම්පූර්ණ වැළඳීම නිමා කරන්න ඕන ඉර අවරට යන්න පෙර හොඳයි හාමුදුරනේ.